අපේ අරිය විමල ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇත්තටම හරීම උද්‍යෝගයක් ඇති කරන ආකාරයට බොහොම මේ ඒ වගේ තියෙන අර ප්‍රායෝගිකත්වයටම හිත හිත පිහිට වෙන ආකාරයට අපේ ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි කිරීම ඉතා උසස් මට්ටමකින් කරගත්තා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපිට තියෙන ලාභය තමයි රේණුකාණ චන්දිමල මහානායක ස්වාමීන් වහන්සේගේ ඒ ශිෂ්‍ය රත්නයක් හැටියට ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම මේ ශ්‍රී ලක් දෙරණේ වටිනාම කටයුත්තක් අපේ ස්වාමීන් වහන්සේ. මොකද මේ කොටස් ටික පිළිබඳව අද ගොඩාක් වෙලාවට බොහොම සරල කතා කතිකාවතකට ගෙනල්ලා එහෙන් මෙහෙන් ගසලා දාලා නිකන් මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නැති වෙන ආකාරයට වෙහෙසෙන ගිහි පින්වතුන්ටත් ලොකු අසාධාරණයක් ධර්මයේ අහිමි කිරවීමක් කරන ආකාරයට මේක ව්‍යාප්ත වෙන ස්වභාවයේ අභියසදී ඔබ වහන්සේගේ මේ මෙහෙවර ඉතාමගේ කරන වන්දනීය පූජනීය රේණුකාණේ චන්දිමල නායක ස්වාමින් වහන්සේට වගේම ඔබ වහන්සේටත් අපි හදවතින්ම ගරු කරනවා මේ විග්‍රහයන් මේ විදිහට ලස්සනට නිවැරදිව කරන සම්බන්ධයෙන්. ඉතින් අද කාරණා සම්බන්ධයෙන් ඔබ වහන්සේ ලස්සනට පැහැදිලි කළා මේ ඉර්ධිපාද කටයුත්තේදී මට තව ටිකක් මේක පැහැදිලි කරගන්න කැමැත්තක් තියෙනවා මේ විශේෂ දැන් 이르දිපාදයක් කියලා කියනකොට අර නායක හමුදුරුව විස්තර කරලා තියෙනවා ඉතින් සාමාන්‍ය කටයුත්තක් තුළ ක්‍රියාවලිය ඉර්ධියක් ඇටියට නමුත් ඉතින් සම්බුද්ධ ශාසනයට එනකොට විශේෂ කටයුත්තක් විශේෂ සංසිද්ධියක් සිද්ධ කරගන්න පුළුවන් නම් එතන තමයි 이르දිය කියන එක අර්ථ ගැන්වෙන්නේ කියලා අපිට දැන් පැහැදිලි ඒ විශේෂ සිද්ධිය කියන්නේ තව සාමාන්‍ය සරල සාමාන්‍ය මනුස්ස වර්ගයාට කරන්න පුළුවන් සිද්ධියක් නෙවෙයි ඒක. ඒ සිද්ධි ටික වහන්සේ ගොනු කෙරුවා පස් ආකාරයකින්. මට ඒක පස් ආකාරයේ පළවෙනි දෙක අතර තව ටිකක් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මොකද්ද අභිඤ්ඤයේසු ධම්මේසි අභිඤ්ඤා සිද්ධි කියන එකයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන එකයි අතර නිකන් අර අපිට අර ලොකු විග්‍රහය පැහැදිලිව අර වෙන් වෙලා නිතර මතකයේ ඒක දරිලා හිටින්න නැති ගතියක් වගේ තේනවා දෙකම එකයි වගේ හිතෙනවා මේ අපේ ස්වාමීනාංශ ඒක එකක් ඊළඟට තවත් විග්‍රහයක් දෙනවා මම ඔබ වහන්සේත් ඊගාට යමු වෙනම් කලින්ම මේ කාරණාව මොකද මම හිතන්නේ ආරම්භක බෞද්ධ පින්වතුන්ටත් ඒ දෙක දැන් අනිත් ඒවා වෙන් කරගන්න ලේසියි අපිට පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි කියන එකත් සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චික සච්චික්‍රියා සිද්ධි කියන සරල නෑ එකක්වත්ම සරල නෑ ඉතාලම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ සරල නෑ මේවා නිකන් කියවන්නා වාලේ මේවා බොහෝම ගැඹුරු සිද්ධි ටිකක් සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍ය කෙනෙකුට නිකන් කරන්න පුළුවන් කියන්න පුළුවන් වන්න පුළුවන් මේක ඇවිල්ලා ප්‍රායෝගික තලයක ස්පර්ශ කරන්න ලේසි වෙන්නේ නැහැ කියන එක මගේ හැඟීම වුණා ඒක අඳුරට අප වහන්සේ චුට්ටක් මේ කර පළවෙනි දෙක චුට්ටක් වෙනස පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා. සම්පූර්ණයෙන්ම කරපු කාරණේ දැන් ඒතර පළවෙනි එක තමයි අභිඥේයසු ධම්මේසු අභිඥා සිද්ධි දෙවැනි කාරණය පරිඥේයසු ධම්මේසු පරිඥා සිද්ධි. එතකොට අභිඥා පරිඥා කියන වචන දෙක මේ දෙකම ප්‍රඥාවේ ස්වභාවයන් ප්‍රඥාවේ ගති ලක්ෂණ. එතකොට මේ දෙක ටිකක් එක වගේ නිසා ඒක ගැන පැහැදිලි කිරීමක් කරන හැටියටයි අපහත් මතක් කළේ ඒක කාටත් ප්‍රයෝජනවත්. ඒතර අභිඥා කියලා කියන්නේ යමක් පිළිබඳව ගැඹුරින් විභාග කරලා විශ්ලේෂණය කරලා විභජනය කරලා බලන ගතිය තමයි අභිඥා කියලා කියන්නේ. එතකොට දැන් පංච අභිඥා, ෂට් අභිඥා. මේ විදිහට කියනකොට අපි හිතමු ඉද්දිවිද ඥානෙ. එතකොට ඉද්දිවිද ඥානෙ එක්තරා අභිඥාවක්. ඒ ඉදිරිද ඥානෙ ලබන්නට ඒ ඒ තැනත්තා මේ පවතින ධර්ම පිළිබඳවම වඩා ගැඹුරින් බෙදලා ඒවාෙහි හේතුඵල සම්බන්ධතාවය හඳුනා ගන්නට ඕන. ඊට පස්සේ ඒවා ගොනු වෙන හැටි ඊළඟට සංශ්ලේෂණය වෙන හැටි විශ්ලේෂණය වෙන විශ්ලේෂණය කියලා කියන්නේ බෙදලා බලන්න ඕන. සංශ්ලේෂණය කියන්නේ ආය එකතු කරලා බලන්න ඕන. ඒ එකතු කිරීම බෙදීම වලදී කොහොමද මේවා සංයෝග වෙන්නේ? සංයෝග වෙනකොට වෙනස් වෙනස් ස්වરૂපයන් නිර්මාණය වෙන්නේ. අපි මේ ඉහතදී කතා කළා අර අභිධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වැදගත්ම කාරණයක් තමයි මේ සංඛ්‍යාත්මකව දේවල් රූප මෙච්චරයි සිත් මෙච්චරයි චෛසික මෙච්චරයි කියන මතු පිටින් දැකීම නෙමෙයි අවසානයේ අපි යන්නට ඕන ධාතු ප්‍රත්‍ය කෘත්‍ය කියන තැනට ධාතු කියන තැනට කියන පස්සේ මූල ධාතු බෙදා බෙදාගෙන ඒවැ ගති ලක්ෂණ ඊට පස්සේ ඒවා එක එක විදිහට ප්‍රත්‍ය වෙන හැටි සූවිසි ප්‍රත්‍ය වශයෙන්. එතකොට ඒ එක එක විදිහට ප්‍රත්‍ය වෙනකොට ඒවා කෘත්‍ය වෙනස් වෙනවා. එතකොට අන්නේ විදිහේ විස්තර විභාග වලට විභජනය කරලා සංශ්ලේෂණ විශ්ලේෂණ කරලා හේතු ප්‍රත්‍ය වශයෙන් හඳුනාගත්තොත් තමයි ඒතනත්තාට යමක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ තියෙන తত্ত্বය නැති කරන්න වෙනස් කරන්න වැඩි කරන්න අඩු කරන්න මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ අර පරමාර්ථ ධර්ම වශයෙන් එහෙම නැත්නම් ධාතු ප්‍රත්‍ය කෘත්‍ය කියන මේවා විභජනය කරලා බැලුවොත් එතකොට අන්න ඒ බඳු ගැඹුරු විශ්ලේෂණයකට විභජනයකට ගිහිල්ලා යමක් අවබෝධ කර ගැනීම තමයි අවිඥා අවසරයි අවසරයි අපි සවන්හන්ස දැන් ඒකේ හැටියට දැන් ඒ කියන්නේ දැන් ඔය අවිඥා ලාභීන් වහන්සේලා පහළ වීම පිළිබඳව කලකනකොට උන්වහන්සේලා මේ දිය මත ඇවිදීම එතකොට ඒ වගේ විශේෂ ආහසේ පියාසල කිරීම වගේ ආහසරිකමන් කිරීම පළඟ බැනගෙන වාඩි වෙලා භාවනා කිරීම මේ වගේ කෘත්‍යයන් සිදු කරද්දී ඒ ඒ පටවි ලක්ෂණය පිළිබඳ ධාතු විග්‍රහයන් පිළිබඳ මනාකොට හදවතින් මේක පිහිටවලා එහි තියෙන ස්වභාවය මානසික බල මානසික බලපෑමක් එක්ක කොහොමද මේක වෙනස් කරන්න පුළුවන් ස්වභාවයටපත් වෙන්නේ කියලා හොඳ අධ්‍යයනයකට ගිහිල්ලා ඒ අධ්‍යයනය තුළ ඒක සිදු කරලා යමක් කරනවා විශේෂ කෘත්‍යයක් කරනවා එතකොට අන්නේ විශේෂ කෘත්‍යය එතනදී අපි අභිඥාව ඒ සිද්ධිය ගන්නවා 이르දි පාදක 이르දියක් හැටියට ඒ අභිඥාව කරගන්න පුළුවන් වෙන්නේ අර ගුණය නිසා එහෙමයි සන්නස. සිද්ධිය නතු කරගන්න පුළුවන් වෙන්නේ මේ කියන අභිඥාව නිසා. අභිඥා සිද්ධිය හොඳට තේරුම් ගැනීම නිසා. ඒක හරිය අපේ දැන් පැහැදිලි යෙතන. ඊළඟට පරිඥා කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධයේ පැත්තට නැඹුරු වෙද්දී දුක්ඛ සත්‍යයේ විස්තරයට කොනු වෙලා බැලුවොත් ඒක සම්පූර්ණ වෙනවද කියලායි දැනගන්න ඕනේ. සම්පූර්ණ වෙනවා. එතකොට දුක්ඛ පිරිසිඳ දත යුතුයි. පිරිසිඳ දත යුතුයි කියලා කියන්නේ දැන් අර වගේ මෙහෙම බෙදලා බෙදලා විග්‍රහයකට යන්න හේතුඵල විග්‍රහයකට යන්න දෙයක් නැහැ. එතන එතන අර විනිවිද දකින ගතියයි අවශ්‍ය වෙන්නේ. ඔව් අර අනන්‍ය ලක්ෂණයි පොදු ලක්ෂණයි දෙක තේරුම් ගැනීම තුළ අවබෝධ කිරීම තුළ පිරිසිඳ අවබෝධය කියන එක හැමෙන්නවා කියලා මට හිතෙන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ තියෙන දේවල් දකින්නටයි. අතන අතන තියෙන දේවල් තමයි. හැබැයි එතන අපිට කඩලා වෙන් කරලා බෙදලා විභජනය කරලා මේක බලන්න ඕන ගොනු කරන හැටි සහ විසුරුවන හැටි. මේ පිළිබඳව කෞශල්‍යයක් ප්‍රගුණ කරන්න අභිඥාවේදී. දැන් මෙතන එහෙම එකක් නැහැ. මෙතන පවතින ස්වභාවය අනන්‍ය ලක්ෂණ සහ සාධාරණ ලක්ෂණ ටික හරියට දැකගත්තොත් ඒ තනත්තා හරියට ඒක විනිවිද දැක්ක වෙනවා දැක්ක වෙනවා එහෙමයි අපි සවනස් පැහැදිලි අනිත් අයටත් ඒක පැහැදිලි වේවා කියන අදහසින්ම මම මේ පණිවිඩේ ප්‍රශ්නේ යොමු කෙරුවේ වහන්සේට ඉතින් මේ තව ටිකක් අපි සවනස් පැහැදිලි කරනවා නම් එහෙමයි ඊළඟ කොටස් වලදීත් අපිට අවසරයි අවසරයි ඊට පස්සේ අපේ හඳුරේ මතු කරපු කාරණේ හැමෝටම මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනයි. මොකද මේ වචන දෙක බොහොම ළඟින් සමීපව යන නිසා ඇතම් කෙනෙකුට මේ දෙකේ වෙනස එච්චර පැහැදිලි නොවන නිසායි හා විශේෂයෙන් පරිත්‍යාගයේ හම්බ වෙන එක මිනිස්සු ඒක ගොඩක් වටිනවා.